ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලසටහනේ සටහන් වෙලා තියෙන පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි දිනු කරගෙන ආපු සම්ප්‍රදාය හැටියට ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඒ අතර වාරේ ලැබෙන ඊට ප්‍රස්තාව අනුව සභාවට නගින ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා සාදර වෙමු. අපි උපාසමාත්‍ය ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ගිවි කිය පසුව ශරීරයේ දැනෙන විවිධ කම්පන චංචල මොහොනේ කඩියන්නාසේ දැනීම අතේ ඇඟිලි තුලින් වේගවත් සිහින් ජල ධාරා විදීම සිරුරේ ගැඹුරට පිහියකින් අනින්නාසේ දැනීම සිරුරේ තැන් තැන් වල පුළුල් පෙදෙසේ පෙදෙස් මත ඊතා සිහින් බුබුලු ෂණිකව මතුවෙමින් එකෙනෙහි මිදිමින් යාම ආදිය ධාතු වල ක්‍රියාකාරීත්වයේ පෙනීමද නැතහොත් විඥානයේ මායාවල්ද පහදා දෙනමින් ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. අපිට ඇත්තටම මේ දෙකේ එකක්වත් ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. පොද විඥානයේ මායාවක් නම් විඥානයේ මායාව විඥානයේ අඳුර ගල අඳුරන දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ධාතු මනසිකාරයේද එහෙම නැත්නම් විනිකත් කියලා දැනගන්න බැරි නිසා හොඳම වැඩේ තමයි මේ දේ මේ එතනින් මෙතනින් විවිධ කම්පන චංචල මතුවීම් බාධාවක් නොවේ නම් දිගට කරනකොට සැකේ අයින් වෙලා ස්ථාවර භාවයක් මතුවේ. තමන්ට තමන්ගේ විශ්වාසය මතුවෙනවා. ඒ නිසා හදිස් වෙන්න එපා මේක ධාතු මනසිකාරය කියන්නේ. හදිස් වෙන්න එපා විඥානයේ මායාවක් කියන්නේ. මේක ප්‍රත්‍යක්ෂයක් නේ. තමන්ගේ මූල කර්මත්තන් ගෙවෙනවා. ගෙවෙනකොට ਸਰවචනාසික වචනෙන් කියන මේකේ රූප සංඥා මත වෙනවා. ඒක බාධා විතරයි අපි භවනා නතර කරලා පිළියම් කරන්න ඕන වෙන්නේ. මේක බාධා නැහැ. බාධා නැකින් අදහස් කර නැහැ කියන එකෙන් අදහස් කරන්නේ දරන්න පුළුවන් නම් මේක දිගට යන්න දෙන එක තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒකෙදී බාධා කරන්නයි ඔය ප්‍රශ්න මතු කරන්නේ. සැක. එහෙම නැත්නම් විවිධ විදිහේ වික්ෂිප්තතා ඒ වික්ෂිප්තාර තියෙන එක උත්තරය අනුපස්සනාව. ඒකම නැවත නැවත බලන්න බලනකොට බලනකොට මේ බොර වතුරක මණ්ඩි විඳිනවා වගේ සැක තැම්පත් වෙලා පිරිසිදුකමක් එනවා. අදිමොක්ඛේ කියලා ඉදිරි දැක්මක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක බාධාවක් නොවෙනවා කියන එක සාතික කරගෙන අවශ්‍ය නම් හිතා ගන්න මේක භාවනා ජීවුණක් කියලා. මේක නිතිපතා බාධා කරගන්න නැතුව අඛණ්ඩව අත්දැකීම නැවත නැවත ලැබෙන්න අරින්න. එතකොට ඇතුළෙන්ම මේ මේට වැඩිය වෙනත් විකල්ප රාශියක් තියෙනවා. මේ ධාතු මනසිකාරය හෝ විඥානේ මායාවක් හෝ තව ගොඩක් තියෙනවා. ඒ සියල්ලම තේරිලා බොර තැම්පත් වෙලා, මණ්ඩි තැම්පත් වෙලා අවක්ෂේප වෙලා ඒ අදිමොක්කේ කියන පිසුදුකම එනවා. අත්දැකීම් අධිකම විතරයි ප්‍රශ්නකට තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඊයේ දින පැය 1ක් විනාඩි 20ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණ අතර වම් පැත්තේ උරහිස හරහා ඇණයක් ගසනාමෙන් වේදනාවක් විය. එවිට මා රකින්න සීලය අදිස්ථාන කොට ප්‍රාර්ථනා කළේ වේදනාව ඉවත්ව යන ලෙසයි. ඊට සුළු මොහොතකට පසු වේදනාව ඉවත්ව ගිය අතර ඒ සමගම ඉබේටම වාගේ සක්මනේ වේගය දඩු වී මා පාවි පාවි යන බවකුත් සක්මනේ කෙලවරට ගිය පසු ඉබේම හැරි හරියට වයින් කරලා සක්මනේ ගමන් කරන ආකාරයක් වැටහුණි. සිත එක තැන්ය. අපට පරිසරයද දැනේ. විඩාවක් නැත. දහඩිය දැම්මේද නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නය යෝගියා විසින් ඊළඟ පියවර වශයෙන් කුමක් කළ යුතුද? මේකෙදිත් අර වේදනාවක් ආවම වේදනාව අයින් වෙන්න කියලා අදිෂ්ඨාන කරන එකත් එච්චරම හොඳ වැඩක් නෙවෙයි. ඒ මොකද මේ වේදනාව ආවට පස්සේ ඒ පැමිණිච්ච වේදනාව දිහා පුළුවන් විදියට බලාගෙන ඉන්න පුළුවන් නම් ද්වේෂ නොකර ප්‍රතික්‍රියා නොකර ඒක මේ ප්‍රතික්‍රියා කරලා ද්වේෂ කරලා අයින් කරනට වැඩිය දක්ෂ ශිල්පයක් එනිසා ඉස්සරදි මතක තියාගන්න මේ පැමිණිච්ච වේදනාවක් වේදනාව ප්‍රකටනම් ප්‍රබලනම් හොඳට බලන්න වේදනාව කපන හැටි පුච්චන හැටි අනින හැටි කරදර කරන හැටි ඒකත් මේ අස්පනා අපිට ප්‍රත්‍යක්ෂයක් සතියට යට වෙච්ච දෙයක් අයින් කරන්න උත්සාහ කරන්න එපා. ඉතින් ඊට පස්සේ විවේකයක් ආවනම් ඉතින් අනිත් දවසේ කරනකොට විවේකයක් නාවයි කියලා කලබල වෙන්න එපා. හැම වෙලාවෙම මේ ඊයේ වෙච්ච එක ආයෙ වෙයි කියන එක තිබුණොත් තමයි මම ඊගාට මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් එන්නේ. අනිත් දවසේ ගියාම ඊට වඩා වෙනස්ම තත්යක් එන්නේ. ඒ නිසා මේ සක්මන කියන කටයුත්තේ මුණත් රාශියක් තියෙනවා. ඔය එක මුණතක් ඔය දැකලා තියෙන්නේ. ඒක හදිසි තීන්දුවක් කරන්න විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක දිගට දිගට කරනකොට ඒකේ අනිකුත් ගොඩක් මුණත් ඒකේ පේන තියෙන අනිකුත් සටහන් ආකාර දකිනකොට සක්මන විසින්ම කරන්න ඕන දේ කරනවා. දැන් ওই ප්‍රශ්න නගන්නේ අත්දැකීම් වල අඩු පුහුදුන් ගතිය නිසා. ටිකට සක්මන් කරගෙන යනකොට යනකොට මේ tempat වෙච්ච හිත එහෙම නැත්නම් අපි කියනවා කෙලෙස අඩු හිත කිසිසේත්ම අනුන්ගේ ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක දන්නව කරන්න ඕන දේ. ප්‍රශ්න අහන්නේ තැම්පත් නොවිච්ච හිත එහෙම නැත්නම් මේ ආතතිගත හිත එහෙම නැත්නම් ආවේග ජනක හිත භාවනාව යනකොට කිසිම වෙලාවක මොනම විනිශ්චයක්වත් කරන්න ඕන වෙන්නේ ඒක හොඳම ලකුණක් භාවනා දියුණු වෙන බවට භාවනා විශ්ින් භාවනා වගකීම් බාර ගන්න. සක්මන්ට වැඩි ගොඩක් වුණා නම් ඒක මම හිතනවා පරියන්කේදී ඒ ප්‍රකාශය සාධාරණයි. සක්මනේදී සිදුවෙන නිසා මේවා හොඳ ලකුණු. එකයි මම මතක් කරන්නේ මෙහෙම උණයි කියලා අනිත් දවසෙත් මෙහෙමම වෙයි කියලා හිතන්න එපා. කොයි දේ වුණත් දිගට සක්මක් කරගෙන යන්න මේක හොඳ ලකුණක් ඇත්ත. මේ විදිහට ගිහිල්ලා සක්මන විශ්ීම සක්මන ඉදිරියට කරන්න ඕන දේ පැහැදිලි කරලා දෙයි. මෙන්න මෙහෙම උපමාවකට උපමානයක් හිතේ තියාගන්න යම් ක්‍රමයකට ඉරියව් පවත්වනකොට භාවනා කරනකොට සතිමත් වෙනකොට අප්‍රමාද වෙනකොට ආතතිය අඩු වෙනවද මානසික අසහනය අඩු වෙනවද ඒක තමයි අපි වග බලා ගන්න. එච්චරයි. වෙන වෙනම මොනම සමීකරණයක්වත් මේ භාවනා ජීවිතේ නෑ. වෙන මොනම කෙටි ක්‍රමයක්වත් නෑ. කරනකොට කරනකොට හුරු භාවයේ වැඩි වෙලා ඉබේ සිටින ගතිය වැඩි වෙලා ආතතිය අඩු වෙනවනේ ඒක ඉතින් ගෙදර බලා යන ගමනක් තමයි. ඉතින් ඒක හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න එපා. මේ වගේ වෙලාවල් වෙයි අනිත් දවස් නොවෙන්නත් ඉඩ තියෙනවා. දිගට මේ විදිහට සක්මන් කරන්න ඊගාට කරන්න ඕන එක සක්මනේම කියලා දෙයි කියලා මම විශ්වාසයේ මේ වෙලාවේ ඇති කරලා දෙන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී සති සමාධි වැඩි ඇවිදීම ඊටා සෙමින් සිදුවන විට පරයන්කයට වාඩි වීමි. සිත ඉක්මනින් සමාධිගත වී හිස්තැනකටපත් විය. රූප සංඥා සහ සංස්කාර නතර වී යලි පරතරයක් ඇතිව ඇතිවිය. සංඥා සංස්කාර ගෙවීම දකින සිතින් අවධානයෙන් සිටීමේ. ඒවා ඇතිවන විටම නැති වී හිස්තන ඇතිවිය. කය පිළිබඳ බලන විට කිසිවක් නොපෙනිනේ. වේදනාද නැතිවිය. ඒවා ඇති නැති තත්වයක පැවතිනි. මෙම අවස්ථාවට කීපවරක් පත්විය. හිත නිසලය, සාන්තය, ප්‍රණීතය, මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙනම නිතා යටහත්ව අයද සිටිනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ පිළිබඳව ඇත්තටම අවබෝධයක් ඉල්ලන්න ඕනේ. අවබෝධය තමයි ලැබිලා තියෙන්නේ. ස්පනා අපිට ලැබිලා තියෙන දෙක. ඇයි මේ නිසා පේන තියෙනවා භවයේ පෙරපින් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ බාධාවක් නැති අවුල් පාශයක් නැති තැනකටපත් වෙලා තියෙනවා. ඉතින් යම් විදියකට ජීවන රටාව හදාගත්තොත් මේ ආතතිගත අසහනශීලී තැනක ඉඳලා මේ වගේ තැනකට යන්න පාර දැනගත්ත කෙනෙක් මේ විවේක ගතිය මේ සම්පත්‍ති කරගතිය වැඩිවීම සඳහා දවසේ වැඩි වේලාවක් පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. එතකොට මේක තව පළපදියක් වෙනවා. මේක තව ස්ථාවර වෙනවා. මේක ස්ථාවර වෙනකොට මේකම දන්නවා ඉස්සරහට යන හැටි. හැබැයි අපි වග බලා ගන්න ඕනේ මේකට හුරස් වෙන මේකට අවුල් පාස වෙන පාප ක්‍රියාවලින් පුළුවන් තරම් වෙන් වෙන්න. ඒක සඳහා ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත. තමන්ගේ වච පිට වෙන වචන වලින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. පටවි ඇති කරගන්න එපා. පුළුවන් තරම් වචන කතා කරන්න අවිරුද්ධව මේ වෙන දෙයකට වෙන්න දැරලා පටලවා වෙන්නේ නැති වචන. ක්‍රියා කරනකොට ක්‍රියාකරනද සම්මා කම්මන්ත වශයෙන් එකින් එකට ඇවිලිලා යන්නේ නැති දේවල්. එතන එතන ඉවර වෙන වැඩ. එතකොට ඒකේ ලොකු සාන්තියක් හම්බ වෙනවා මනසට කාය වචන දෙක සම්මා වාචා සම්මා කම්මන්ත වෙනකොට මනසට ලොකු සාන්තියක් හම්බ වෙනවා පුළුවන් තරම් ওই කියන විවේකයේ ගොඩක් වෙලා ඉන්න. එහෙම ඉන්නකොට ඒ විවේක හිත දාන්නවා ඊගාට කරන්න ඕන දේ. නමුත් ඒක කරගන්න බැරි වෙනවා අපි මනසේ වචනෙන් ක්‍රියාවලින් අවුල් පාසමයකට දාන්න ගත්තොත් මෙතෙන්වත් එන්න බැරි වෙයි. භාවනාවේ කොහොමඩක්වත් ඒක විසඳන්න බෑ. ඒ නිසා භාවනාව වැඩෙන්න සුදුසු පරිසරය කායික වාචසික පරිසරය ඇති කර දීම සඳහා අනෙකුත් වැඩ කරන වෙලාවේදී ඉදිරියට වැඩ කරන වෙලාවේදී වචන කතා කරන දේවල් සහ කරන ක්‍රියා පිළිබඳව පොත් ලැබීමක් එහෙම වගවීමක් ඇතිකරනද ඒක විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. අන්න විපස්සනා අනුග්‍රහිත දෙනකොට මේ භාවනා වැඩපිළිවෙල නිසින්ින්ද වැඩෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හා පර්යංක භාවනාවේදී වෙනදා නොතිබූ ලෙස හරියටම නලල මැද වේදනාවක් හටගනී. මෙය කුලියක් තබා ඇති ලෙස දැනේ. කුමක් කළ යුතුදයි පහදා දෙනම නිතාමත්ම ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමි. වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ වේදනාව නොදැරිය හැකි එකක්ද නැත්නම් අනපේක්ෂිත එකක්ද කියන එක මට දැනගන්න කැමතියි. නොදැරිය හැකි එකක් නම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. නමුත් තමන් අනපේක්ෂිත විදිහට අසාධාරණ විදිහට පැමිණෙන වේදනාවක්ද කියන එක මට කියන්න නැතුව අමාරුයි. ඒකේ ඉල්ල උත්තර දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්න ලියපෙකන කැමැතිද මේ නල්ල මැද මැති උනායි කියන වේදනාව දරා ගන්න බැරි જાතියකක්ද එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන જાතියකක්ද කියන පොඩ්ඩක් පිරිසුදු කරලා දෙන්න. එතකොට නම් උත්තරක් දෙන්න පුළුවන්. භාවනාවේ දෙනකොට ස්වාමීන් වහන්සේ ඇස් යටිනුයි නලල මැදිනුයි නිකන් හිරවීමක් වගේ එනවා වේදනාවක් නෙමෙයි හිර වෙනවා වගේ දැනෙනවා එතකොට මට අර භාවනාව මේ අරමුණකට පිටින්න පොඩි අපහසුතාවයක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේ වේදන ඒක අරමුණු කරගත්තත් ඒක ඒ වේදනාව නැති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ මගේ ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව ඔය කියන තදවීම ඔය කියන වේදනාව Taman ජීවිතේ මෙතෙක් නොවිඳපු විදිය වගේ දරා කියා ගන්න බැරි ජීවිත අර්ජනයක් කියන ස්වරූපෙන් එනවද එහෙම නැත්නම් දරා කියා ගන්න පුළුවන් වේදනාවක්ද කියන්නේ දරා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වේදනාව වේදනාවක්ම නෙමෙයි නිකන් අර අල්ල ගැනීමක් වගේ නිකන් තද කරගෙන ඒ වගේ දැනෙනවා. ඒක ඒක නිසා මෑණියන් අතිම දැන්නව ප්‍රකාශ වෙච්ච විදිහට ඒක අරමුණු කරන්න බලන්න ඒ වේදනාව ආවට පස්සේ සතිය මොන තාලෙන්වත් කඩන්න බෑ. මේක ලාභයට අරගන්න. මේක ලාභයට ගන්නවයි කියලා කියන්නේ මම මෙතෙක්කල් බලන්න ඇති ආනපන වෙන්න ඇති බිම්බිම හැකිලි වෙන්න ඇති. නමුත් මේ ධක්මනීදී වම දකුණ වෙන්න ඇති. නමුත් අන්තිමට එයා විසින් යෝජනාවක් කරනවා තදවීමක් නැත්නම් වෙන ස්ථානයක් වෙන් කරලා පෙන්නනවා. ඒක ආවට පස්සේ ඒක අර තමන් යෝජනා කරපු මෙතෙක් කරගිය අරමුණට වඩා යා දෙනවා. හොඳට එයා විශ්ීම ප්‍රකට වෙලා දෙනවා. ඒ නිසා මේක සිරිදෙව් දුවකට වැඩියා කියලා. මේ අරමුණ මම ණයට ගත් එකක් නෙමෙයි මේකට බුද්ධිය රසින්න වෙච්ච එකක් කියලා මේ අරමුණට සාදර වෙච්ච දවසේ ওই භාවනා සම්පූර්ණ වෙනස. දැනට කතා කරන ස්වරූපයෙන් පේනවා මේ ඇති වෙච්ච මේ තද ගතියට ද්වේෂයෙන් කතා කරන්නේ. බයෙන් කතා කරන්නේ. ඒ තාක්කල් ලෝක කරදර කරනවා. මේක මට කලාතුරකින් හම්බ වෙන වාසනාවක් භාවනාව විසීම මට අරමුණක් කරන් දීලා තියෙනවායි කියලා ඒක එනකන් අපේක්ෂා කරගෙන යන්න දැන් මේ ආයි දැන් එයි කියලා එක්ක එන්නෙත් නැහැ මේක හොඳ භාවනා අරමුණක් වඩපත් වෙනවා ඒක නිසා මේක මේ මට පේන්නේ ඉස්සරහට යන්න දොර විවෘත කවුලක් දොර කවුලක් විවෘත වුණා ගෞරවනීය ස්වාමින් වහන්සේ මාස කිහිපයකට පෙර භාවනාව පටන් ගතිමි මුල් කාලයේ නොයෙක් අමනුෂ්‍යයන් සජීවී රූප, දීප්තිමත් ආලෝක, තරු වෘත්තාකාර ආලෝක දැర్శණය වුණි. මා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර කාය අනුපස්සනාවට අවතීර්ණ වුනිමි. දැන් ඉහත කිසිවක් දැర్శණය නොවේ. මෙතෙක් භාවනාව හොඳින් කරගෙන යමි. ප්‍රශ්න අංක 1 මා සක්මන් භාවනාවෙන් පර්යංක භාවනාවත් කරගෙන යන අතරතුර නලල තදින් නලියන ස්වභාවයක් ඇත. එසේම S2 දෙපැත්තේ ආලෝක කදම්බයක් එහා මෙහා ගමන් කරයි. මෙය භාවනාවට ආවේනික වූ දෙයක්ද? ප්‍රශ්නාංක දෙක මා පර්යංක භාවනාවේ යෙදෙන විට පාදයේ තද වේදනාවක් හටගැනුනි. මා දැඩිව අධිෂ්ඨානය කරා මරුණත් අධිෂ්ඨාන කරා මරුණත් නොනගිටින බවට. එසේ කර ත්‍රිලක්ෂණයේ මෙනෙහි කරමින් සිටන විට සාමාන්‍ය ආලෝකයක් සමග සුළු වේලාවකට ප්‍රීතිජනක සමාධියකට පත්තු නෙමෙයි. ඉන්පසු නැවත එම தත්ත්වයට පත්වීම කීප අවස්ථාවක් උත්සාහ කර ඇත්තෙමි. එවැනි සුවයක් ආත්ම වින්දෙමි. අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා. ඔබට පලින් ඡලෙන් කියලා තියෙන විදිහට විවිධ විලෝපන දේවල් අඩුවීම භවනා එල්ලයක් ඇතිවීම සහ අරමුණක් පිළිබඳ විශ්වාසය ඇති වෙනකොට කොහොමඩක්වත් නැති වෙනවා. ඒ නිසා කායනුපස්සනාව විශාල ආරක්ෂක යන්ත්‍රයක් අපට. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙච්චාම හීනෙන් වේවා හැබැහින් වේවා පාලනයක් ඇති තත්ත්වෙදී වේවා තමන්ගේ ගෙදර දොරේ පාලනයක් නැති තත්ත්වෙදී වේවා මම දැන් මෙතන ඉන්නවා කියන තන්ද හිත ගත්තොත් මොනම කෙලෙසයක්වත් වැඩ කරන්නේ මොනම හෝනියමක්වත් වැඩ කරන්නේ නැහැ මොනම මේ අන වින කොඩි වින මල් පැන්නුම් ඉරි පැන්නුම් මොකක්වත් වැඩ කරන්නේ මේක දැනගෙන තියාගත්තා නම් හීනේදී පවා ඉන්ද්‍රිය පව කැලේක මම අතරමං වෙලා යකෙක් පනින්න හදනවා කුටියක් පනින්න හදනවා කියලා සමහරට හීනෙදීම මේ සතුප්පාදය ඇති වෙනවා. ඇති වෙනකොටම තමන්න තේරෙන්න පටන් ගන්නවා බුදුන් එක්ක ඉන්නා වගේ. එහෙම නැත්නම් මේ අරස අරසව සත සතියෙන් කරලා දෙන අරසාව මරණ චිත්තක්ෂණේදීවත් පාව දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඒ ටික ලියලා තියෙන එක වටිනවා. ඒක ඒ පැන්නට පස්සේ නම් මේක බොහොම නොසලකිය යුතු දෙයක්. නමුත් පණින්න ඉස්සරලා නම් 90%ක්ම භාවනා කරන නොකරන කට්ටිය භාවනා නොකරන්නේ ඔන්න ඔය වගේ දේවල් නිසා. ඒ නිසා කායනුපසනාවට ගිය ගමන් ওই ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඊට පස්සේ දැන් මෑණියන් වහන්සේ කතා කරා වගේ ওই විවිධ තදවීම්, කම්පන චංචල එයා විසින් යෝජනා කරනවා. භාවනා විසින් යෝජනා කරනවා. අන්න ඒ වෙලාවේදී Taman දැනගන්න ඕනේ Taman අරගෙන ගිය භාවනා ක්‍රමයක්. දැන් යෝජනා අරගෙන ගිය අරමුණත් යෝජනා වෙච්ච අරමුණත් සුදුසු එකක් අරගෙන යන එකයි තියෙන්නේ. දෙකම සතිය තියෙනවා. ඒ බව දන්න නිසා දෙකම සතිය තියෙන නිසා තමයි තියෙන්නේ වඩා සුදුසු දෙයට හිත යොදලා යනවා මිසක මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ කෙලෙස් කියන්නේ මායя කියන්නේ මොන දේ දුන්නත් ප්‍රශ්න කරගන්න. උත්තර දෙකක් දුන්නොත් ප්‍රශ්න දෙකක්. ලැබෙන දේ වාසියට හරව ගන්නවා කියන එක මේ තමන්ගේ අත වාසියට ඒක යෝනිසෝමනසිකාරය. ඉතින් මේ උගත්කම කියලා කියන්නේ අපට ලැබිලා තියෙන දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ආතතිය වැඩි. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ෆ්‍රස්ට්‍රේෂන් එක වැඩි. මොකද මේ දැනුම අපිට අයිති නැති අදාළ නැති එකක්. මොකද ਸਰවඥාන්සේ දෙනේ කවදාකවත් එහෙම අස්ථානගත දැනුමක් නෙවෙයි අදාළ දෙයක්. ඒ නිසා අපිට මොන දේ මතුණත් භාවනාවේදී නැත්තම් මොන පහසුකම ලැබුණත් ඒකෙන් ප්‍රශ්නයක් එනවනම් ප්‍රශ්නයක් කරගන්නව නම් උන්නෝකට තමයි කෙලස් කියන්නේ. නිසා මේ අලුතෙන් ආපු මේ තදවීම කම්පනේ චංචලය එයා විසින්මෙන එකනේ. එයාද ප්‍රසිද්ධ එන එක දිහා බලනවා. මූල කර්මස්ථානේ මෙතෙක් ගෙන ගිය එකද ප්‍රසිද්ධ ඒක දිහා බලනවා කියලා මේ දෙක කරදරයක් කරන්නේ නැතුව මේ දෙකට ස්වාමිත්වය ඇති කරගත්ත ගමන් මේ දෙන කුක්කෝ දෙන්නෙක් වගේ බලු කුක්කෝ වගේ පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට භාවනා කරලා අත්දැකීම් සහිත ජීවිතයක් කියන්නේ ඔච්චරයි. ඔයි කොයි දේ ආවත් ඔයකකින්වත් ප්‍රශ්නයක් ඇති කරගන්නේ ඒක පාලනයට නතු කරගන්න හැටි දන්න. ඒක සාමාන්‍ය පොලිටික්ස් දේශපාලනය. දේශපාලනඥයන්ගේ ක්‍රමය තමයි මොන විචල්්‍ය සාධක වෙනස් වුණත් තමයි බලයට අහුරු කරන්නේ. ඒක දන්නේ නැත්නම් පවුලක් කණ්ඩා හම්බ වෙන එකක් නෑ. ළඟම බස් එක යන්න හම්බ වෙන එකක් නෑ. ඒව සාමාන්‍ය බුද්ධිය ඒක නිසා ඒ ලැබෙන දේ අතවාසියට අරගෙන කටයුතු කරන්න මේවා භාවනාවේදී සාමාන්‍ය වෙන දේවල්. ඉතින් මේක මේ හොඳට සිල් අරගෙන හයිය හත්ති චිරාවේ භාවනා මධ්‍යස්ථානයකදී මේ වෙනකොට අපිට සැකනම් හිතන්න භාවනා නොකර මරණ චිත්තක්ෂණේ මේ වගේ දෙයක් ආවොත් අපි මොන විදියෙ අන්ද බජ අංජ බජල් වේද කියලා. අපි වයසට ගිය වෙලාවක භාවනාවක් ආධ්‍යාත්මයක් නැතුව මේ වගේ අනිවාර්යයෙන්ම එනවා. ඊට පස්සේ කොහෙද හවුහරණක් අපට. එහෙම නැත්නම් අපිට අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවක මේ වගේ හැලහොල්මනක් ආවොත් කොහෙද සරණක්? දැන් භාවනාදී අපි කරන්නේ ඒක එන බව දැනගෙන ඒ අනිශ්චිතතාවය එනකොට සද්ධාව තියනවාද කියලා බලනවා. සීලය තියනවාද කියලා බලනවා. සතිය තියනවාද කියලා බලනවා. බලන්න බලන්න සද්ධාවේ සීලයේ සතියේ සරණ වෙන ගතිය, සසරණ ගතිය, සනාත ගතිය තේරෙන පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචර ජීවත් වෙන්නේ හැම වෙලාවෙම ਸਰවඥාන්දගේ හේවණල්ලේ ඉන්නවා වගේ. නිතරම ਸਰුවචනාංශත් එක්ක ඉන්නවා ධර්මයත් එක්ක ඉන්නවා වගේ ඒ නිසා මේව ඇත්තටම අපිට ඉස්සරහට එන්න තියෙන බයසට යෑම ලෙඩවීම මරණය කියන මේ තුනේ හේව නැලි මේ ඉන වෙලාවේදී ශ්‍රද්ධාවේ සරණින් සීලේ සරණින් සතියේ සරණින් පුරුදුනාම අපි ඒකට ඉස්සරහට එනකොට යම් ප්‍රමාණයක පෙරහුරුවක් ඇතු වෙනවා හොඳටම කියනවනම් සාමාන්‍ය න්‍යාය තමයි මරණ එන්නෙම නැහැ වයසට යන්නෙම නැහැ. ලෙඩක් වෙන්නෙම නැහැ. ලෙඩ මොනවා වුණත් හිත කරදර ගන්න කෙනෙක් නැහැ. ඒකේ පොඩි ඡායාවක් මෙතන තියෙන නිසා මේක gedara වැඩ වලට තියාගන්න. එහෙම නැත්නම් විශේෂ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට තියාගන්න. මේන හැම එකකදීම මට සද්ධා වැඩෙනවද නැති වෙනවද? සීල පිළිබඳ සැකයක් ඇති වෙනවා නැත්නම් සීලේ ආඩ්‍යයටපත් වෙනවද? සතිය නැති උනායි කියලා හිතනවා සතිය වැඩි උනායි කියලා හිතනවද? ඒ හොඳ පැත්තට යනවනේ යෝනිසමස්කාරය. අර නරක පැත්තට ගියොත් වෙන කවුරක්වත් අපිට හුණියම් කරන්න ඕනේ ඒ හුණියමම ඇති. ඒකම තමයි කාලකන්කමක් වෙනවා. ඉතින් මේ සාකච්ඡා කරන්නේ සාමූහිකව අන්නේ යහ කල්පනාව යහ මානසිකාරය ඇති කරලා දෙන්නයි. ඒ නිසා මේ දෙකම හොඳ පෙර ලකුණු ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. අතිපූජනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මූල කර්මස්ථානය ආනාපානය වාඩි වී විනාඩි කිහිපයකින් උඩුතොලේ ආනාපානය සියුම් වී නොදැනී යයි. එළඹි අනිමිත්ත සමාධිය දෙස නොඇලී නොසෙල්වී බලා සිටන විට නාසිකාග්‍රයේ වේගවත් කම්පනයක් ඇතිවේ. ඒද ඒ දෙස බලා සිටින විට එය ප්‍රබල වීමත් වේගවත් වීමත් වැඩි වේ. මෙය සංඥාවක් විය හැකි බැවින් එය මම නොවේ, මගේ නොවේ යයි සිතා මූල කර්මස්ථානයේ වෙනස් කර ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කළ විට නැවත සියුම් ආනාපානය මතුවී ක්‍රමයෙන් නැති වී යයි. මෙය කීපවරක් සිදුවිය. ප්‍රශ්නය මෙවැනි අවස්ථාවන්හිදී ඇතිවන සංඥාවන් හා ධර්මතාවන් වෙන්කොට හඳුනාගන්නේ කෙසේද? ඒවාට අනුග්‍රහ දක්වන්නේ කෙසේදයි අනුකම්පාවෙන් තේරුම් කර දෙන මෙන් ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේකින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සංඥායි ධර්මතායි කියන දෙකක් නෙවෙයි එකමයි. ධර්මතාත් සංඥාවක් විශේෂම සංඥාවල් ධර්මතාවයක්. ඒ නිසා සංඥාවයි කියලා බය වෙන්නත් එපා. එනදා මේක ප්‍රකෘති ධර්මය කියලා බය වෙන්නත් එපා. මේ දෙකේ එකගෙනකොත් අපි එන්නේ කියලා නෑ. ඒවා අනායාසයෙන් අචින්තනිකව එන දේවල් මේවා නැවත නැවත එනකොට විතරයි කියන්න පුළුවන් එන්නේ කේල් ගහ ගන්නද ගොනා යන්නේ පොල් ගහ ගන්නද කියලා. යන්න හරි. දිගට යන්න විනිශ්චය කෙරුවොත් කරපු ගමන්ම Taman එතන අහුවෙනවා ආතතියක් ඇති වෙනවා. විනිශ්චය නොකර සිටීමට කියන අවිරුද්ධ ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව. ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා evenly suspended attention. හරි ගියත් කමන්නේ වැරදුනත් කමන්නේ හැම එකටම සමාකාර අවධානයක් යොමු කරනවා. suspended decision කිසිම විනිශ්චය කරන්න එපා. හැම විනිශ්චයකටම වග වෙන්න අපි මේ විනිශ්චය කියලා කියන්නේ මේ පාලනය කරන්න පුළුවන් කියන ආත්ම සංඥාවේ අවිනිශ්චය කරන්නේ නැහැ කියලා කියන්නේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි නෑ අරකට වගේ වෙලත් නෑ මේකට වගේ වෙලත් නෑ. එතකොට පේන්නේ චපල ගතියක් වගේ. වෙන්නේ නිකන් මඩේ හිටවපු ඉන්නක් වගේ. ඉතින් මෝඩ මඩ මලක මඩවලක ඉන්න හිටනට වැඩිය හොඳයි. හිටවන්න නැතුව ඉන්නේ. ඒ නිසා මේක සංඥාවක් වෙන්නේ සංඥාවක් වෙච්චාවයි. ධර්මතාවයක් සංඥාව කියන්නේ ධර්මතාවයක් තමයි. ධර්මතාවයක් වෙන්නේ වෙච්චාවයි. මට පුළුවන් මේක නැවත වෙන්න අරින්න. මට පුළුවන් මේක නැවත නැවත වෙන්න අරින්න. වෙන්න පුළුවන් නම් ඒක භාවනාවේ අනිවාර්ය තල තුනකමකට උදව් කරනවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඕක කොහොම දිගට දිගට යන්න නොදැරිය හැකි මට්ටමට આવොත් විතරයි අපි විකල්ප හොයන්න ඕනේ. දරන්න පුළුවන් නම් මේකට වෙන්න දෙන්න මේ ප්‍රතික්‍රියා කරන්න නැතුව එහෙම නැත්නම් නොවේවා කියන හැඟීම නැතුව එතකොට ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ. නැත්තම් යකා කළු පාටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා හවස් වරුවේ පරයන්ක භාවනාවේ සිටින විට ආනාපාන සතිය හොඳින්ම වැඩුණි. එහිදී හුස්ම රැල්ල සියුම්ම යන දෙස බලා සිටින විට සියුම්ම සියුම්ම සියුම්ම ගොස් හුස්ම රැල්ලේ ගෙවීම මතකයක් බවට පත්විය. ඝන අඳුර තද නිින්ද මේ කාලය තුල පැවතුණි. ශබ්ද නොඇසුණි. ඉඳ හිට ග්‍රයින්ඩර් මැෂින් එකේ හඬ ඇසෙයි. නැවත ආනාපානයට එයි. හුස්ම සියුම්ම ගෙවී යයි. නැවතත් ආනාපානයේ මතකයේ පමණක් හා ඝන අඳුර හා නින්දට වැටේ. නමුත් නිදි නැති බව දැනේ. ඊටාම විරාගී බවක් දැනුනි. ආරණ්‍යයෙන් ආරණ්‍යයෙන් එහා ඈත බල්ලෝ දෙන්නේ කොර කනහඬ වම් කනට ඊටමත් පැහැදිලිව ඇසුනි. සිත තාම විරාමයේය. මේ වෙලාවේදී නැවත ආනාපානට සිත යොමු විය. හුස්ම සියුම්ම ගොස් හුස්ම නොගන්නා බව දැනුනි. එසේ වුවත් මමයා කා සමගදෝ බර සාකච්ඡාවකි. කරුණු පැහැදිලි නැත. මා මේ දෙස බලා සිටි බව පැහැදිලිය. හේතුව මා විසින් කියා සිටියේ පුරුද්දට ඇතිනේ කය පුරුද්දට ඇතිනේ කය ගැසුවා ඉවත්ව යන ලෙසට නැවත සිත තැන්පත් හා හුස්ම නොවැටෙන බව වැටහුණි. මේ වෙලාවේදී ඊටාම සැහැල්ලු බවක් හා විරාගී හැඟීමක් ඇතිවිය. නිවන යනු මේ අවස්ථාව යන්නද සිතට හැඟී ගියේය. තවද මේ ආකාරයෙන් දිගටම භාවනාවේ සිටින විට මට ඇසුණා පරිඤ්ඤයන්ති වික්ඛවේ පරිඤ්ඤයන්ති භාවනා වශයෙන් මේ වෙලාවේදී මම මා පුදුම සැහැල්ලුවකින් තවද සමහර අවස්ථාවලදී මට වැටහුණා මම පරියන්කේ වාඩි වූ ආකාරයට නොව වෙනම ආකාරයකට සිටින බව රෝහිතේට මේ සියල්ල සිදුවීමට පැය දෙකයි විනාඩි 10ක් ගත විය මේ කර්ම කාරණා සලකා බලා යෝගියා වෙත උපදෙස් හා අත්පී ඇති తত্ত্বය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඊ타ත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ඒ කියන්නේ දැන් ඉතින් අර භාවනා විසින් භාවනා යන්න යනවා. ඉඳපු ගමන් ආයෙත් අරමුණ මත වෙලා ආයෙ සමහරට පොඩ්ඩක් මෙනෙහි කරලා ආයෙ පාට දාගන්න වෙනවා. ආයෙ යන්න යනවා. වගේ ගිහිල්ලා ගිහිල්ලා තම බයිසිකල් එකක් හොඳට පැදපු කෙනෙක් වරින් වර අත් දෙක අතහැරලා යන්න පුරුදු වෙනවා වගේ. හොඳ සමබුනක බයිසිකල් එක එක අතකින් අල්ලගෙන ඉවදලා අත් දෙකම අතහැරලා යන්න පුරුදු වෙනවා වගේ. අවශ්‍ය වුණොත් අත් දෙක ෆ්‍රී තියාගෙන ඉන්නවා. නිදහස ඕන දෙයක් විදිහට හැඩ මේ අත තියන්න. එහෙම නැත්තම් බයිසිකල් එක පදින්නේ අර වේගය අනුව එහාට නැමුණොත් ඒවා සමානව බයිසිකල මේ පැත්තට නමලා සම්බර කර ගන්නවා. ආන් මේ වගේ අර මේ හතයි හතයි කියලා ඇවිදින ඇවිදිල්ලක් නෙවෙයි මෙතන මේ පුරුදු කරන්න හදන්නේ. ඇවිදින වේගයත් එක්ක සමබර භාවය සින්ක්‍රොනයිස් කරන්න හදනවා. වේගයක් අරගන්න ගම කිසිම දෙයක මෙහෙවීමක් කරන්න නැතුව යන්න. හැබැයි මේ මෙහෙවීමක් කරන්න ඕනේ නම් මෙනෙහි කිරීමක් මානසික ඒත් කරනවා කරලා හැකි ඉක්මනටම භවනාට යන්නයි. ඉතින් මෙන්න මේ විදිහේ මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා මේ දෙක එකක් තමයි අරමුණ දන්නවා මෙනෙහි කරන හැටි දන්නවා මානසික කාර්යය දන්නවා එතකොට ආයෙ ඔන්න හිත සමාධිගත වෙනවා නැත්තම් විවික වෙනවා අපණිදාය භාවනා කියලා කියන අරමුණක් දන්නේ ওই පාවෙන. මෙන්න මේ දෙකේ පණිදාය අපණිදාය දෙක යනකොට තමයි තමයි තේරෙන පටන් අරගන්නේ මේ කලබල වෙන හිතක් නැත්නම් සමාධියක් වැටෙන්නේ සමාධිමත් හිතකට තමයි මේ කලබලේ කංකරචලයක් වෙන්නේ මේ දෙකට තනියම ඉන්න බෑ කරදර වලට තනියම ඉන්නත් බෑ විවේකී අවශ්‍යයි විවේකයට තනියම ඉන්න බෑ කරදර අවශ්‍යයි මේ දෙන්න ලෝකේ අපි බලනකොට ද්‍රව දෙක වගේ ඈතට හිටියට දෙන්න එකට ඉන්නේ කලබල වීම සහ තැම්පත් වීම ළඟ ළඟ වෙනවා. අපිට පුළුවන් වුණොත් එක පරියන්කේකදීම මේවා 10 15 සැරයක් වෙන්න අරින්න තීරණ පටන් අර ගන්නවා. අපි ඉස්සර භාවනා මේක හරි මේක වැරදි කියලා හිතුවනම් දැන් මේ හරි වැරදි දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙලා ජීවත් වෙනවා. එක දෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තේරෙන්නේ මේ ළඟ ළඟ හරිනවා ළඟ ළඟ වරදිනවා ළඟ ළඟ විවේක වෙනවා ළඟ ළඟ අත තියෙනවා. මේ දෙක ඒ ළඟ ළඟ යනකොට දෙකේම විස කැපීමක් වෙනවා. මේ දෙකම විශේෂ මමයාගේ තියෙන බලපෑමේ වෙන්වීමක් වෙනවා. එහෙම නැත්නම් මේක හොඳයි මේක නරකයි කියන රුචි අරුචිකම නිකම් බොල් දෙයක් බාටපත් වෙනවා. මාන්න කරන දෙයක්වත් නැහැ. එතකොට තේරෙනවා මෙතෙක් කල මේ හොඳයි නරකයි කියපු මේ දෙක එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් වැඩ කරන දිහා අත් දෙක බැඳකට පැත්තකටලා බලාගෙන ඉන්න තත්වයකට ගියොත් ඒක භාවනාවේ ගාක් දියුණු තත්ත්වයක්. ඒකට කියන්නේ తాදී ගුණය කියලා. తాදී කියලා කියන්නේ නොසලින මනසක්. අපි මේ කාම ලෝකේ ඔක් කරන්න බෑ. කාම ලෝකේදී අපි ඒ රැල්ලට අරගෙන යනවා. දැන් මෙතන තියෙන්නේ කාමයේ ගවන් කළ රූපයට ඇවිල්ලා රූපයේ ගවන් කළ රූප සංඥාවට ගිහිල්ලා රූප සංඥා මට්ටමේ වශී කරගත්තට පස්සේ පුළුවන් මේකට අහු නොවි එහෙම නැත්නම් මේකට දුරස්ත නිරීක්ෂකෙක් බාටපත් වෙලා වැඩිට යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල මේ අහ කන නයි ඔඩොක්කුවේ දාගෙන කනවා කනවා කියලා කෑ ගැහුවට ඒකට යන්න ඇරියොත් මොනවත් වෙන්නේ ලස්සනට සමතුලිත භාවයකට එනවා ලස්සන සමමිතික භාවයකට එනවා එතකොට Tamanටත් නැත්නම් නිරීක්ෂකයාටත් යෝගාවචරයටත් භවනා මනසටත් ලොකු විශ්‍රාමයක් එනවා. මේ හදිය විද්‍යාවක් නෑ කලාවක් තියෙන්නේ. නැවත නැවත යොදවලා බැලීමෙන් Taman Tamanගේ ක්‍රමසාවිදි හදා ගන්න ඕනේ. ලක්ෂ කෝටි වාරයක් අවස්ථාව දෙනවා. භවනාදී ප්‍රස්තාව දෙනවා නැවත නැවතත්. හරි උත්තරේ එනකන් කද්දාකවත් ඉවර වෙන්නේ හරි උත්තරේ ආපු ගමන් කී කරුවේ. හරි උත්තරේ මොකද්ද මේ දෙකේ එකටවත් සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තථාගත කියනා වගේ ඒ එහෙව් தත්ත්වයටපත් වීමේ මේ පරීක්ෂණය පටන් ගන්න තියෙනවා. පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව මේකට යන්න දෙන්න නම් පරියන්කේ මුලදී මේ දේ කරන්න බෑ. ටිකක් වැඩි වෙලා ඉන්න පුරුදු වෙලා පරියන්කේ අග හරියට යනකොට මේ එකටවත් විනිශ්චය කරන්න නැතුව ස්වභාව ගලණයට අනවරත ප්‍රවාහයට පෑදිදියට යන්න අරින්න පෑදිදියට බොරදී එක් කරනත් එපා අනවරත ප්‍රවාහය ආකූල කරන්නත් එපා එතකොට තමයි තේරෙනවා මේ කලාව මොකද්ද කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා වැඳ අවසර පතමි. මට පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ඇස් යට සහ නලලේ යට කොටසෙහි තදවීමක් ඇතිවේ. එය සිදුවන්නේ භාවනාවේදී පමණි. එවිට මේ ගැන සිත යොමු කළත් යථා තත්ත්වයට පත්ම වේ. මෙම සිදුවීම මට භාවනාවට බාධාවක් කොට සිටිනේ. මා කෙරෙහි අනුකම්පාවෙන් ගත යුතු පියවර පහදා දෙන්න. වහන්සේ ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධියකින් නිවී සැනසේවා. ත්වන් සරණයි. භාවනාවකට භාවනාවට බාධාවක් කියලා තියෙන්නේ භාවනාවක් බාධාවක් වෙනවද? මොකද ඒ වාක්‍යය? මෙම සිදුවීම මට භාවනාවට බාධාවක් කොට සිතමි. භාවනාවක් කොට සිතමි. බාධාවක් කොට සිතමි. ඔහියට එහෙම හිතන්නේ වෛචර උත්තරේ. මේ භාවනා ප්‍රතිඵලයක් කියලා හිතන්නේ. සාමාන්‍ය බඩට බබෙක් ආවට පස්සේ ඉතින් ටිකක් දොළ දුක් එනවා, ලෙඩ දුක් එනවා. ඉතින් බබා ආවට පස්සේ ඉතින් ඒක නැතුව අමාරුයි. යප් ගත්තට පස්සේ මේ මාරියට දැකලා වගේ මම මේ කියන්නේ මට නම් වෙලා නැහැ. නමුත් ඒක මම නිතර පාවිච්චි කරන නිදර්ශනයක්. යප් ගත්තට පස්සේ ඒ ලකුණු පෙන්නනවා. ඉතින් ඒ වගේ භවනා හරියට පස්සේ ඒක තියෙනවා ඒ පෙරමග ලකුණු වගේක්. ඉතින් ඒක බාධාවක් කරගත්තොත් ඒ ලස්සන නිදර්ශනයක් තියෙන සබාවක් කියනකොට ටිකක් මට දොස් කියන්න ඉඩ තියෙනවා. ගැප් ගත්තට පස්සේ ඒක බාධාවක් කරගන්නේ වෛශ්‍යාවක් කියලා තියෙනවා. ගැප් ගත්තට පස්සේ ඒක සතුටක් කරගන්නේ රාජමහේතිකාවක් කියලා දෙනවා. වෛශ්‍යාවට ගැප් ගැනීම පුරුෂාන්තරයට ය아가න්න බැරි තත්ත්වයකටපත් කරන නිසා ගැපට වෛර කරනවා. ගැප් ගත්තට පස්සේ ඒක විශාල ආඩම්බරයකට ගන්නවා රජුරුවන්ගේ මහේසිකාව මොකද දන්නවා ඇතුලේ ඉන්නේ දරුපැටියෙක් නෙවෙයි රජපැටියෙක්. රජුරුවන්ගේ විශේෂ අවධානයට ලක් වෙනවා. මම ඊට පස්සේ රාජමාතාවක් වඩපත් වෙන නිසා මේක රකින්නේ ඒ නිදර්ශනයටම කියන්නේ දරු ගැබක් රකින්න රජ මහේසිකාවක් වගේ රකින්නවා. ඒ ලකුණ වලට වෛර කරනකොට වෛශ්‍යාවක්. ඒ නිසා එකම ලකුණට වෛශ්‍යාව දක්වන ආකල්පය සහ රාජමහේසිකාව දක්වන ආකල්පය අටුවාචාරින් වංශලා මතක් කරනවා භාවනාවේ මුල් කාලෙදී යෝගාවචරයට වැටෙන දැනෙන මේ කාරණා. අපි මේක තුන් සැරයක් මේ මේ අද දවසේ ධර්ම සාකච්ඡාවලම මතක් කරා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියන සැකයක් තියෙනවා. ඒ නිසායි මේ ප්‍රශ්නෙට ලියන්නේ. හැබැයි කවදාකවත් මේක දරන්න බැරි එකක් නෙවෙයි කියලා අටුවාචාරින් වහන්සේලා සහතික කරනවා. කවදාකවත් දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය දැනුවත් යනවනම් මේකට කියන්නේ සූදානම් වෙලා යනවා. ඔක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඒ සූදානම් වෙලා යන්නේ යනවා කියන පණිවිඩේ භාවනා නොකරපු කෙනෙකුට කොහොමද දෙන්නේ කියලා හිතන්න. කවදාවත් තේරෙන්නේ. කවුරු හරි මේක වාර්තා කරේ නැත්නම් ඒත් ඔය තොරතුරු දෙන්න බෑ. නිසා හරියට ඇණයෙන් ගහන්න ඕනේ මිටියෙන් ගහන්න ඕනේ ඇනේ තමයි. ඒ නිසා භාවනා කරන එක්කනත් හරියට මේ ප්‍රශ්නේ මතු කරන්න ඕනේ. ඒකටම උත්තරේ වෙන්න. ඒකට එදා ඊගාදාසර භාවනාවට යනකොට ওই ප්‍රශ්නේ නැහැ. මොකද ඒකට සූදානම් වෙන්න. ඉතින් ඒ නිසා පොත්වල ඔව ලියන්න බෑ. කාට හරි කිව්වොත් මේ භාවනා කරනකොට මෙහෙම වෙයි, මෙහෙම වෙයි, මෙහෙම උනොත් මෙහෙම කරපන්, මෙහෙම උනොත් මෙහෙම කරපන් කියලා ඒ නිකන් අහසේ චිත්ත අඳින්න හදනවා. එහෙම දේවල් ත්‍රිපිටකේ නැහැ. හැබැයි ඒ කියන්නේ දැනුම නැහැ කියන එක නෙවෙයි. තමන් හරියට බහනා කළ මෙන්න මේකයි වෙන්නේ කියලා සාකච්ඡාවට ලක් කෙරුවොත් උත්තර අනන්තව සරෝජනාචිගේ සූත්‍ර පිටකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවට මේ උත්තරම ලැබුණොත් ඒක විශාල පිනක්. විශාල වාසනාවක්. ඊට පස්සේ දවසේ අපිට සූදානම් වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි මේ පැත්තෙන් බලනකොට මේ භාවනා කරනකොට අප වෙත මතුවෙන ලකුණු අතින් බලනකොට අපි මොන්ටිසෝරි පන්තියවත් නැහැ තාම. අපි විෂයන් නැතිනම් අපේ අපේ දක්ෂතාවල නැති මහා විශිෂ්ට තැන් වල ඉන්න පුළුවන්. මේ ලෝකායත ඥාන අතින් අපි ලොකු ප්‍රොෆෙසර්ස්ලා වෙන්න පුළුවන්. ලොකු ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්න පුළුවන්. ලොක්කො වෙන්න පුළුවන්. මේ ශාස්ත්‍රයේදී තාම මොන්ටිසෝරි පන්තිකවත් එහෙම නැත්නම් කටේ කිරිසෝද යන මට්ටමක්වත් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම ආධුනික මනසක් ඇති කරගන්න. මේක උනාද එරුම් ගත්තා උනාට තව පැත්තකින් ওই මෝඩකම්ම කරනවා. තමයි තව මෝඩකම් කියන්නේ. ඒකට කියන්නේ හුරතාවය. කියන්නේ සාසනික හුරතල් හැම කෙනෙක්ම ගොඩවිලා තියෙන මෙතන. ඒක නිසා කාට හරි කියලා දෙනකොට මේ උපහාසයට ලක් කරන එක හොඳ නෑ. උඟක් කර ධම්මජීව හඳුරික කරනවා. ඒක කැත වැඩක්. නමුත් මේ උපහාසයට ලක් කරන්නේ මතකයෙන් ටෝක්ක කයින් ඕන හින්දා. නමුත් ඒ වගේ සුන්දරත්වයක් ඇත්තේ නෑ. ලොකු සාංශ කිව්වා ඒ පිරිසක් අතර ඉඳ ලැබුණත් පිනක් කියලා. වැඩ කරන පිරිසක් එක්ක ඉඳ ලැබුණත් පිනක්. ඒතකොට තේින්න අපි මේ කොහෙද යන්නේ කියලා. කොච්චරක් අපි මරණයට සූදානම්ද අපි කොච්චරක් ආධ්‍යාත්මයට සූදානම්ද මොකද මේ මුල් ලකුණු ටිකවත් දන්නේ නැහැ නමුත් දන්නේ නැහැ කියලා අහිංසක කියන්න පුළුවන්කම විශාල වාසනාවක් ශාසන සම්පත්තිය ඒ නිසා ඒකට පසුබාන්න එපා මම තමයි කොනහිලිකම් කරනවා ඒව ගණන් ගන්න ඒව ගණන් ගන්න නැතුව ඉදිරිපත් කරන්න මේිට වැඩි දේවල් වෙන්න පුළුවන් මේ මූලික මේ පෙරහැර එන්නේ ඉස්සලා පොඩ්ඩක් ඔය කරන පොඩි පොඩි සලකුණු බය වෙන්නේ නැත්තම් කියන දෙන්නේ නොමර මරනවා. අවසාන ඒ මාර්ග ඥානයක් දෙන්නේ ඉස්සලා සම්පූර්ණ මරණ වේදනාව සම්පූර්ණ මාරාන්තික වේදනාව කිසිම තෙතක් අනුකම්පාවක් නැතුව කරලා ගින්නලාලා පලහනවා ජලය දාලා තද කරනවා සුළු සුළුකට දාලා කුඩු කුඩු කරලා විෂ කරනවා ඔක්කොම කරලා තමයි ඒ ඥානයක් දෙනවනම් දෙන්නේ මේක මේ මේ පෙරහැර එන්නේ ඉස්සලා කසකාරයා ඉන්නා වගේ වැඩක්. ඔක කරගෙන කරගෙන යනකොට ඔයිට වැඩි ලොකු දේවල් වලට පුරුදු වෙන්න වෙයි. පුරුදු වෙන්න වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව පර්යංකය මා පර්යංකයට වාඩි වූ මොහොතේ සිටම මගේ සිත සමාහිත වූ අතර පෙර අද්දුටුසේ සුසුම් රැල්ලේ සිත පැවැත්මින්ම ගැඹුරු නින්දට වැටුණි. මා මේ දෙස ඉතා හොඳින් බලා සිටි අතර ගැස්සී ආනාපාන සතියේ පිහිටීම තුන්වරක් පමණ සිදුවිය. නමුත් මා සිටියේ හොඳ කල්පනාවෙනි. මා විසින් සිතට කියා සිටියේ එය එසේ තිබු නොවේවා මා හොඳ සිහියෙන් සිටින බවයි. මෙසේ මා සිටින විට නළල මැද කුලියක් වැනි යමක් ඇති බව වැටහුණි. වේදනාවක්ද විය. මට ඔබ වහන්සේ සිහි විය. ගේම පාවා නොදෙන බවට මා ප්‍රතිඥා දුන්නෙමි. නැවත වරක් සිත තැන්පත් විය. ගැඹුරු අඳුරු කලාපයක තද නින්දේ පසුවනවාක් මෙන් දැනුණත් මා හොඳ සිහියෙන් බවත් ක්ලාන්ත වී නැති බවත්, නිින්ද ගොස් නැති බවත් අවට පරිසරයේ සිදුවන යම් යම් දෑ හොඳින් දැනුණත් ඒවා පවතින චිත්ත ඒකාග්‍රතාවයට හෝ ශරීරයේ තැන්පත් බවට හානියක් කළ නොහැකි බව හොඳින්ම තේරුම් ගත්ෙමි. මෙසේ සිටියේදී මා කලින් කී අඳුර තුල සිටියේදී යම් බින් ගුහාවක් දිගේ පහළට නොව පොළවටම සමාන්තර මනස ගමන් කරන බව දැනුනි. මා දුටුවේ ගුහාවේ එක් බිත්තියක් පමණි. මෙසේ ගමන් කරද්දී යෝගියෙකු විසින් කැස්ස නිසා නැවත සිත මූල කර්මයට පැමිණියා. හිතට පොල්ලකින් ගැසුවාමෙන් වේදනාවක් විය. නැවතත් මා අදිෂ්ඨාන කළේ ගේම පාවා නොදෙන බවටයි. නැවත හිත තැම්පත් විය. අඳුරු කාලයක නැවත සිත නින්දේ සිටන විට මාහට වැටුණා මරණය යන ගමනත් මා ගුහාවේ ගමනත් එක බව. මා එයට බිය නොවුනි. ඊතා සැහැල්ලුවෙන් එයට මුහුණ දුන්න බව වැටහුණි. මේ භාවනා කාලය පුරාවටම යම් යම් වේදනා චිත්ත රූප මතුවී ආවත් එය මනෝ විඥානයේ විසින් නැති කරන බව මෙනෙහි කළ සැනින් නැතිවිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ගත කළ මේ පැය එකහමාරක කාලය තුළ සිදුවීම් කමඨහන සුද්ධ කරනවාස් කරුණ පාදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේකෙදී ඇත්තට මෙහෙම සූදාන සුද්ධ කරන කමටහනක් නැහැ. තමන්ට මේ වගේ එකක් දෙකක් තුනක් වෙනකොට ඇතිවෙනේ විශ්වාසය ඒක කොහොමඩක්වත් වචනින් එලි කරන්න බෑ මොකද ඒක තමන්ගෙම ලීමස් ඇට නහර වලින් අරගෙන තියෙනවා. මම මේ දවස්වල කියව පහුගිය දවස්වල පොතක් ඒකේ කියලා තියෙනවා මේ අන්තිමටම පිළිකාවක් හැදිලා කාන්තාවක් කාන්තාව මැරෙනවා නමුත් මැරෙන්නේ දොස්තරලට නෑදෑයින්ට මැරෙනකොට මෙයා මැරිලා නෑ. මෙයා බොහොම සාන්ත සුඛ දාත්වයකට ගිහිල්ලා අමාරු අසීරු තීන්දුවකින් මේ සාන්ත තත්ත්වේ ගෙවම් කරලා ආයෙත් අර 190ක් මැරිච්ච කුණු වෙච්ච ඉන්ද්‍රයන් වැඩ නොකරන මුළු ශරීරෙම පුපුරලා ගෙඩි වලින් ඕජාව ගන්න ශරීරයට ආයෙනවා. ආට පස්සේ විශ්වාසයක් ඇති වෙනවා මේ මුළු ශරීරෙ මොනවත් ආයෙ වෙන්නේ නැහැ. මොනම බෙහෙතක් අත්තන දෙමක සනීප වෙනවයි කියලා. නමුත් ඉතින් එළිය ආසියාට පස්සේ ඉතින් නෑ දැනටත් ලොකු දෙයක් දොස්තරලාට ලොකු දෙයක් ඉතින් ගොඩක් කරන ගමන් දොස්තරලා කියනවා මේ ශරීරයේ දැනට තාම ලිම්ප් ග්ලෑන්ඩ්ස් වල තියෙන පිළිකාවක් තියෙනවා මේකට කෙමොതെරපි දෙන්න ඕනේ කියලා. දැන් මේ ලෙඩා මරණය කරා ගිහලා ආපහු ඇවිල්ලා. ඉතින් මෙයා කොහොමඩක්වත් කැමති නෑ කෙමොതെරපි කියලා කියන්නේ තන්නේ කර වසන. ඒක දෙන කට්ටියත් මොහර බැඳගෙන ඔක්කොම කරලා දෙන්නේ. ඉතින් ඔක්කොමලා කියනවා නෑදෑයොත් කියනවා දොස්තරත් කියනවා කරන්න ඕනේ කියලා. එතකොට මේ එකඟ වෙනවා කෙමෝതെරපි එක දෙන්න. ඒ කියනවා මගේ ශරීරෙ කොච්චර ඉමුනිටි තියනවද කියලා කියනවනම් ඒ කෙමෝതെරපි එක නිසා ඒක මුගාවක් මේ ඉසේ e කේස් ගැලවිලා යන තරමේ තද මේ අසත් අසත්මතා එන එක මට දැනුනේවත් නැහැ ඒක. ඒ විස ශරීරයට වෙනවා මට පේනවා මගේ ශරීරෙ කොච්චර ඉමුනිටි එකක් තියෙනවද කියනවනම් මට දැනෙන්නවත් නැහැ කියලා. ඒකේ ලෙඩ සනීප කරන එක නෙවෙයි කරන්නේ ලෙඩ ශරීරේ මරණ එක. ඒ විසවත් මට බලපාන්නේ මට දොස්තරලට කියන්න පුළුවන් කෑ ගහලා මොන පරීක්ෂණ කරනවත් මං සනීප වෙනවයි කියලා. නමුත් කිසි කෙනෙක් බාර ගන්න. හැම කෙනාම ඒතියෙද්දි පරීක්ෂා කරනවා කරලා කරලා කියනවා පුදුම විදිහට සුව වෙනවයි කියලා. ඉතින් ඒ කාන්තාව කියනවා ඒ ඇති වෙන විශ්වාසය මට ඕන කෙනෙකුට ලියලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරයට මොකුත් වෙන්නේ නැහැ. මේ සනීප සුව වෙන්නේ ලෙඩ බෙහෙතෙන් නෙවෙයි. කොහොම කරලා සනීප වෙනවොත් වෛද්‍ය විද්‍යාවට බෑ බෙහෙත් නොකරයි. එයා කියනවා මගේ කොච්චර විශ්වාසය තියෙනවද කියනවනම් ඒ බෙහෙත් වල ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක එහෙම නැත්නම් නරක ප්‍රතිඵල පව මට එන්නේ නැහැ. මොකද මම විශ්වාසයෙන් යන්නේ. ඉතින් ඒක නිසා වසභාජනයකට අද දැම්මත් වසවදින්නෙත් නැහැ. ඒ මොකක්වත් නිසා නෙවෙයි. තමන් ළඟ තියෙන මේ බුද්ධ ධම්මෝ විනානත්ති පිතාච නාමාතා. ධර්මයෙන් තොර මට මවෙක් පියෙක් නැහැ. ඒක විශ්වාසයි. ඉතින් ඒ විශ්වාසය එනකන් තමයි අපි ওই নানা ආකාර දේවල් වලට යන්නේ. ඒ විශ්වාසය ආවට පස්සේ තේරෙනවා බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛම දුක්ඛමං khමති අම්මා අප්පටවත් දෙන්න බැරි දෙයක් මේ දෙන්න හදන්නේ කාටවත් කරන්න බැරි දෙයක් අපිට මේ කරලා දෙන්න හදන්නේ ඒ සඳහා බුදුරජාන්සේ ඉවසන ඉවසිල්ල කාටවත් හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ සඳහා ඒ ඒ දුෂ්කර දේ ලැබුණාට පස්සේ ඒ දුෂ්කර කෘත්‍යය තමන් කරාට පස්සේ බුදුජානක කියන්නේ කවුද කියලා තේරුණාට පස්සේ තේරෙන මේ විඳපු වද ටිකේදී තමයි බුදුහාමතුරු කවුද කියලා තේරෙන්නේ. ධර්මයේ දකින්න වෙලාව විතරයි. එහෙම නැතුව පොත් කියුවට 18 රියම් බුදු පිළිම හැදුවට වැන්දට නරක දේවල් නෙවෙයි හොඳයි. මේකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේ පත්‍ර ගියේ කරන්න බේනවා බුදුහාමුදුර කියන්නේ කවුද ඒක වෙන්නේ කවදාක සැප වේදනාවකදී නෙවෙයි දුක් වේදනාවක් ඇවිල්ලා ඒක සැපක් බවට හරවා ගැනීමේ කලාව තේරුම් ගත්තට පස්සේ උත්‍රාජානසික රැස්වි දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අද මම හිතන්නේ ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න වල ගොඩාක් ඒ ආරේ පේන්න තියෙන්නේ හැම කෙනාටම පේන්න තිබිලා තියෙනවා. භාවනා කරනකොට යම් යම් අත්දැකීම් වගේක් එනවා. හිතන්නේ මේක භාවනාවෙන් ලැබිච්චක් කියලා. නැත්තම් භාවනා මෙහෙමයි කියලා අපේක්ෂා කළේ නැහැ. නමුත් මොකද්ද ලෑස්තියකින් ටිකක් දුරට එක කාගෙන ගිහිල්ලා තියෙනවා. ටිකක් දුරට තේරුම් අරගෙන තියෙනවා මේක හරහා යන්න ඕනේ කියලා. එච්චර තමයි මේ ජීවිතයකට තෙද ආඩිය ඇති කරන දේ. ඉතින් ඒක ලෑස්ති වෙලාම යනවනම් මේ ඒක සම්පූර්ණ මයිලඟ තියෙන ශක්තියක් මේ කවුරුත් දීප එකක් නෙවෙයි. එimhe යනවනම් අපි මේ හිඟාකක් අඬ ඕන කමන්නේ නැහැ. ආඩ්‍ය බව තේරෙනවා. හැබැයි ඒක ඒ මිල් එක හරහා යන්නේ නැතුව ඒ දුක විඳින්න නැතුව ඒ ඒ ඒ පෙළෙන තත්තරපත් වෙන්නේ නැතුව පන්නරේ හිටින්නේ නැහැ. ඒ නිසා ඒ කරන හැම කටයුත්තක්ම හුරතලයක් ලොකු ජයග්‍රහණයක් වඩපත් වෙනවා. නමුත් සාක්ෂාත් කරන්නේ වෙන්න නම් හරි අවබෝධයක් තියෙන්න ඕනේ භාවනාවේදී මේක හරියට කෝවේ දාලා උණු කරනවා වගේ සියලු රූප ධර්ම නාම ධර්ම සම්පූර්ණයෙන් අඹලා වෙනස් විදියකට අඹල හදලා දෙනවා. අත තියන්න යන්න එපා. ඒකට හැදෙන්න අරින්න. එතකොට මේ හරි සමබර කායික මානසික තත්ත්වයක් ඇති කරනවා. ඉතින් මේකට බාධා කරන එක තමයි කෙලස් මේකට බාධා කරන එක තමයි අපේ ජඩ මනස කරන දේ. ඉතින් යා පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න. එයා ඒ තැඟිලි ගහනවා. පොඩ්ඩක් පැත්තකට වෙන්න කියන්නේ මේ වැඩේට යන්න ඇරලා. මේ මේ රචනයේ ලියපෙකනට ඒක පිළිබඳව සැහැණ විශ්වාසයක් තිබිලා තියෙනවා. නමුත් අවසානයේ ආයෙත් කියනවා මේක පිළිබඳව උපදෙස් දෙන්නයි කියලා. දෙන්න උපදේශයක් නැහැ. ඕකම නැවත නැවත කෙරෙන්න නැවත නැවත කරන්න කමඨාන සුද්ධ කරගන්න කියලා පොදුවේ කාටත් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ විඥාණය පහළවන්නේ එක් අවස්ථාවක එක් ආයතනයක් හා බැඳී නම් පර්යංකේදී සිත ආනාපානයටම යොමු වී සමාධි වූ විට අනෙක් ශබ්ද ඇසෙන්නේ කොහොමද කියා පහදා දෙනමින් ඉතා කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. කො මේක ඉතින් Taman එක්කම Taman ගැටෙන ප්‍රශ්නයක්. ඒ මොකද අපිට බුදුරජාණන් වහන්සේ කියන විදිහට විඥාණයට ගන්න පුළුවන්නේ ඒ කර්මුණයි කියන එකට අභියෝග කරන්නත් බෑ. දෙක හුස්ම ගන්න ගමන් සද්ද ඇහෙන එක බලක් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මේ Tamangeම වලිගය අල්ල ගන්න කරකිනවා වගේ පුදුම කරකිල්ලක් කරකිනවා භාවනා කරන කෙනා. ඉතින් ඔය යුනිවර්සිටිස් වල ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් වල ඉන්න කට්ටිය කොහොම කරකිනේ නැද්ද කියලා හිතන්න. නිකන් විහිළුවට වගේ. පාරිසාව බෞද්ධ විශ්වවිද්‍යාලය වල මහාචාර්යවරු මුඛාවත් නැහැ නිකන් චකබඹරේ වගේ. මොකද බුද්ධ ආගම පුරාවට තියෙන ඇම්බිගියුටි එකක්. තන්නේ කර උරස්පරස්. පොට පාදගෙන ගියේ නැත්තම් පිටපොට ගියොත් ඉතින් ඉවරයි. පිටපොටම යන්නේ. මෙච්චර මේ භාවනා කරද්දිත් මෙහෙම යනවා. ඉතින් මේකට භාවනා පොතේ දෙන උපදේශය තමයි ආනාපානය කරන චිත්තක්ෂණයත් ඊගාව චිත්තක්ෂණයේ සද්දයක් කාලා ආය ආනාපානට පැමිණීමත් අතර තියෙන යෝසුළු භාවය කොච්චරද කියනවනම් දෙකම එකවර සිද්ධ වෙනවා වගේ පේනවා. මේක මේ මේ මෑතක වෙනකන් කවුරක්වත් විශ්වාස කරේ නැහැ. නමුත් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල තෝරගත්තා නන් ලෝකල් ෆිනොමිනා කියලා එකක්. ඉලෙක්ට්‍රෝනයක් කැරකෙන වේගය කොච්චර වේගවත්ද කියනවනම් ඒක කැරකෙන ප්‍රදේශෙම බලාකුළක් පේන. මෙයා මෙතන දින්නේ මෙතන දින්නේ කියන්න බෑ. ඒ තරම් හරියට සරසුලක් කරගෙන ගැහුවාම ඒක කම්පණ වෙන වෙලාවදී ඒක කොතනද කියන්න බෑ. ඒක නිකන් පැතිරෙනවනේ. කම්පණ එතකොට දෙපොළෙම ඉන්නවා වගේ. ඒ නන් ලෝකල් ෆිනොමිනා එක දැන් අඳුනකට තියෙන ගොඩක් එහාට ගිහිල්ලා ඒ තරම්ම වේගයි මේ හිත. මේ සද්දය ඇහුවා ඊගාව චිත්තක්ෂණේ කියලා රූපයක් බලලා ආයෙ ගෙදරත් එනවා. එතකොට මේ බලනින්න එකට වෙන්නේ වැඩ දෙකක් එකවර යනවා. මේකේ තියෙන යොහුසුළු භාවයේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා ඒ හිතේ තියෙන යොහුසුළු භාවයට නිදර්ශනයක්වත් පෙන්වන්න බෑ කියලා. එනිසා ඒ හිත අයිතිකාරයම හිතනවා එකවර සද්දෙත් අහනවා වේදනාවක් විඳිනවා රූපත් බලනවා ඔක්කොම කරනවා කියලා. ඉතින් මේකට බටහිර ලෝකයා කියන්නේ thin slicing of time. කාලේ ඊටාම පුංචි කොටසට කැඩුවොත් තේරෙනවා එක වෙලාවකට මෙහෙම කරලා අරක ඊගාවකේ මෙහෙම කරලා ඊගාවකේ මෙහෙම කරලා මේ ඔක්කොම එක දිගට බලනකොට එකට සිද්ධ වෙනවා වගේ පේන. නමුත් සිද්ධ වෙන්නේ ඒ ඒ තැන් වල වෙන් වෙන් වශයෙන් ඒක දකින්න මේ කාලය කියන එක කැඩිය හැකි ඊටාම කුඩා කොටසට කඩනවා. ඒක කරන්න තියෙන එකම උපකරණය තමයි සතිය. අප්‍රමාද. ප්‍රමාදය කියලා කියන්නේ කාලේ කුට්ටි ගැහිලා හැත් බැඳිලා අර කොන මේකන හොයාගන්න බැදුව පඹ ගෑල පැටලෙනවා වගේ එකක්. සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ. හොඳට එක එක තන්තු එක එක තන්තු වෙන් කළ හඳුනාගත්ත පරංගත්ත පස්සේ තේරෙනවා මේවා පටන් ගන්නකොට ප්‍රകൃතියේදී ඒකේ නිසක தത്വෙදි කිසිම පටලවිලක් නැහැ. මේ ඔක්කොම එකේ දාගෙන අවුල් කරගත්තට පස්සේ තමයි අපිට පටලවිලි ඇති වෙන්නේ නැත්නම් ඒ ඔක්කොම එක එක එක එක හරියට කම්පියුටර් එකක පුංචි පුංචි data bits pixels ගබඩා කරලා තියෙනවා කියලා කෝටි ගණක් තියෙනවා. ඒව දෙක තුනක් ඇවිල්ලා රූපයක් වෙනවා. මෙහෙන් සද්දයක් එනවා. මෙහෙන් සම්බන්ධතා තියෙනවා. නමුත් ඔක්කොම පුංචි පුංචි කොටස් වලට කඩලා ගියාට පස්සේ ඒ කොටස් අතර කවදාකවත් පටලවිලක් නැහැ. ස්කන්ධ බවට පත් වුණාට පස්සේ කය බවට පත් වුණාට පස්සේ සමූහයේ බවට පත් වුණාට පස්සේ තමයි මේ පැතිකඩ රාශියක් ඇවිල්ලා අපිට කෝක කෝකද කියලා හෙට් ඔද ටේල් අඳුර ගන්න බැරුව යන. ඒක නිසා මේකට උත්තරේ තියෙන්නේ ආනාපානය කරනකොට එක චිත්තක්ෂණයක ආනාපානය කරනවා ඊගාව චිත්තක්ෂණේ මේ සද්දයක් අහලා ආපහු එනවා ගිහිල්ලා එනවා පේන්නේ නැත්තරම්. ඉතින් මේකට කියන්න තියෙන්නේ මේ non local phenomena. මේ වෙනස් වීම ශීඝ්‍රයි අල්ලගන්න බැරි තරම්. ඉතින් ඒක නිසා මේ එවැනි අදහසක් ඇතුව තවත් සත්‍ය තීක්ෂණ කර තීක්ෂණ කරගෙන කාලය පිළිබඳ හොඳ සැලකිල්ලෙන් කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මේ මනස මෙච්චර කල් අපි වැඩ ගත්තට මේකේ හෑන්ඩ් බුක් එක තිබිලා නැහැ අපිට. අපි මේ බොත්තම් තද කරාට එහෙමෙන් කිසිම කෙනෙක් හෑන්ඩ් බුක් එක බලලා නැහැ. හෑන්ඩ්බුක් එක බලලා ඉවර කරන්න බැරි තරම් මේ මේ මේක සංකීර්ණයි. ඉතින් ඒ නිසා මේ සියලු බාහිර වැඩ නතර කරලා මේක පොඩ්ඩක් ඉගෙන ගන්න යන එක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මම හිතන්නේ මම සාධාරණ මේ අංග සම්පූර්ණ උත්තර දුන්නයි කියලා. නමුත් මම මේක විසඳ ගැනීමට පොඩි මේ යෝජනාවක් විතරයි කරේ. අද දින යොමු කර තිබෙන අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සුෂ්ක විදර්ශනාව සුද්ධ විදර්ශනාව යනු දෙකක්මද? එකමද? මේ වචන දෙකම පොත්වල දැක තිබෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. අප කෙරෙහි අනුකම්පාවක් කරන්න ඕනේ ඔක්කොට මේ ප්‍රශ්නේ නෑ. අනවශ්‍ය ප්‍රශ්න මෙව්වා. ඒ මොකද මේ පොත් කියවනව මෙහිදී වමාරන්න ගත්තොත් බෝ කරන්න තනියම කරන්න බැරි ලඩක් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්නේ මේ පොත්වල තියෙන දේවල් පොත්වල තියලා අපේ අත්දැකීමට යන එක. නමුත් මේ වචනේ කෙටි උත්තරයක් තියෙන නිසා මම මේ වෙලාවේ උත්තරයක් දෙනවා. මේක ශුෂ්ක සුද්ධ කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් තා මේ සිංහල භාෂාවෙන් තියෙන වචන දෙක. නැත්නම් සංස්කෘත පාලි කියලා කියන්න පුළුවන් දෙකෙන්ම අදහස් වෙන්නේ එකයි කියලා කියන්නේ. හොඳයි මෙතන අපේ කාලයත් නිමාවෙන් සටහන් කරලා තියෙනවා. ලිඛිත ප්‍රශ්නත් ඉවරයි කියලා කියනවා. ඉතින් සභාවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මම ඉල්ලා හිටිනවා වෙන කාටරි ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්න කියලා. එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡා වාරේ කමඨාන් සුද්ධ කිරීම වාරේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන කාට හරි නැගිච්ච ප්‍රශ්නක් තියෙනවා නම් කරුණාකරලා මතක් කරන්න. හොඳයි. ඒ නිසද්දතාවෙන් අපි සභාවේ නිමාව සටහන් කරනවා. සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.